වටිනා භාවනාවක් තමයි මේ මෛත්‍රී වැඩිීමේ කර්මස්ථානය. මෙත්තාකාරත කර්මස්ථානය මේ මෙත්තා භාවනාව වටිනාකම. විශේෂයෙන්ම මේ උපාසක උපාසිකාවන් සඳහා බුදුරන් වහන්සේගෙන් නිර්දේශිතයි. ඒකට පිටින් ප්‍රධානම හේතුව තමයි භික්ෂු භික්ෂුණී කියන දෙපාර්ශ්වයේ ස්වභාවයෙන්ම ධර්මයන්ව පවතින්නේ. අත්තරී මිදී නොවැළී ජීවත් වෙන විශාල නිදහස් ජීවිතයක්. ලිය වූ සකක් වන් නිදහස් අහසක් වන් සාසන බ්‍රහ්මචර්යාව ඒ සාසන බිමුතුල පූර්ණ්‍ය කරන්න පහසුයි කියන එකෙන් තමයි පෙළලා තින්නේ උපාසක ගිහි ඉන්නවන ඒ කියන්නේ මේ උපා මේ විසු විසුණී දෙපාත වෙන්නේ උපාසක උපාසිකාව ජීවත් වෙන්නේ සමාජයත් ගොවිතැන්පත් කරගන්න ඕනේ හරි හම්බ කරගන්න ඕනේ අනිත් අය සම කටයුතු වල නිතර ගැවටිලා කටයුතු කරන්න ඕනේ බාධක සහිතයි සම්බාධ සහිතයි හැබැයි සම්බාධ සහිත වන්නා වූ නමුත් මේ උපාසක උපාසිකාව බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාව. මාර්ගඵල අවබෝධ කරගන්න බාධාවක් ඒ ඇයට නැහැ. ඒ ඇයට ලබා ගන්න පුළුවන්. දැහැමින් සාමයෙන් කටයුතු කරමින් ලබන තියෙන මාර්ගයක් පෙන්වලා තියෙනවා. දුෂ්චර්යයන්ගෙන් වෙන් වෙලා දැහැමින් සාමයෙන් දසකුසලයේ වෙන් වෙලා කටයුතු කරගෙන මේ ධම්ම මාර්ගයේ උපාසක උපාසිකාවනත් මාර්ගඵල අවබෝධය වඩන්න පුළුවන්. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙන නිසා. ඒ බඳු අයට බාධක කරදර දුරු වෙලා තනතිල්ලේ ලබා ගන්න. ආනිසංස 11කින් යුක්ත වන්නා වූ මෛත්‍රී භාවනාව බුදුරන් වහන්සේ පෙන්නන. මේ විශේෂත්වය පෙන්නන. මනුසානම් පියෝ හෝති, අමනුසානම් පියෝ හෝති. ආදි වශයෙන් මිනිස්සු ප්‍රිය කරනවා, අමනුෂ්‍ය ප්‍රිය කරනවා. නපුරු හිණ වෙන්නේ නැහැ. මුක්කාරණේ හොඳ පහපත් වෙනවා. වසවිස වදින්නේ නැහැ. අවිවාහක වදින්නේ නැහැ. ඒ වගේම කියන්නේ යම් මුලාවටපත් වෙලා අලුතිය කරන්නේ. ඒතර ඒ වගේම මලාට පස්සේ අරිහත්ත්වයටපත් වෙන්න බැරි වුණොත් ඒ අධ්‍යව තුල බබලෝප වෙනවා. මේ ආකාරයෙන් වෙනු කාරණා 11ක් මුල් කරලා පෙන්නලා තියෙනවා. මෙන්න මේ ආනිසංස 11ක් ලැබෙනවා. දැන් මේක විශේෂයක් වෙනවා. මොකද විශේෂේ ගිහි ජීවිතය තුළ නැත්නම් මේ යම් කිසි ආකාරයේ මේ උපාසක උපාසිකාවන් වශයෙන් සමාජයේ ජීවත් වෙනකොට ඒ බාධක කරදර දුරු කර ගැනීමට තියෙන එක හොඳම මාර්ගය. අනික් කාරණේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මෙත් භාවනාව වඩන කෙනෙකුට විපාක වශයෙන් දුක් කරදර දෙන්න ඉතුරු වෙන කර්මයක් තියෙනවා නම් ඒ ඊටාම අල්ප මාත්‍රයයි. අනික් ඔක්කොම ගෙවිලා යනවා කියනවා. දැන් අපිට එනම් හුඟක් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්කේ නැති පැත්තක් තියෙනවා මේ ලෝකෙ. මේ සංසාර ගම්නිදී එනකොට අපි විසින් කරගත්ත පාප විපාක, පාප කර්ම. අපි කරා විපාක දෙන හැටියට එනවා අපි දන්නේ නැහැ ඒවා එන බව. නමුත් අපිට ඇති වෙන කරදර වලින් 99%කම කරදර වලට මුල් වෙන්නේ. අර පාප විපාකයේ මුල් වෙලා. ඒ අනුව ඇදිලා එන දේ තමයි අපි මේක වැඩි මහත් කරගෙන තියෙන්නේ. කුංචි කරදරයක් මතුවලා ආපුවා. කුංචි ක්‍රොස් වීමක් අදපලුද්දක් නින්දා පහදයක් ලබන් ටිකක් මතුවලා ආපුවා. අපි ඕක අල්ලගෙන. ඕක වැඩි වර්ධනය කරගන්නයි පුරුදු වෙලා තියෙන්නේ. මේ ජීවිතය ගත කරනකොට. දැන් අපි හිතමුකෝ කර්ම බලවේග කියන්නේ හැම මොහොතක් පාසාම අපි පස්සේ උලුප්පගෙන පන්නන එකක් නෙමෙයි. ඒකට ලැබෙන අවස්ථාව පරිසරයේ මතුවෙච්ච වෙලාව පමණයි ඒ කර්ම විපාකය අපි ළඟ ක්‍රියාත්මක වෙන්නේ. ඒකට අවශ්‍ය කරන පසුතලයේ ගෙවිලා යනවත් එක්කම. මේ අවස්ථාව ඉවරයි. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. අපිට කැපුම් ගැටුම් අවස්ථාවක් එන්නේ. යම් මොහොතක් කර්ම විපාක වශයෙන් අවස්ථාවක් පැලිලා. හැබැයි ওই අවස්ථාවේ කර්මයේ ප්‍රධාන බලය දීලා නැහැ. ඒක සිද්ධ වෙනවමයි කියන්නේ. ඊට අවශ්‍ය පසුතලයක් ගොඩනැගිලා තිබුණොත් තමයි ඒ විපාකය එතන ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ වගේ වෙලාවකදී යම්කිසි පුද්ගලයෙක් අදහසක් එනවා. අයින් දෝනේ අහවල එකට පිහි. හැබැයි මාර්ගේ එනවා කියලා අපි අද හදාගෙන තින්නේ අන්න කර්ම විපාකයක් ඊදෙන අවස්ථාවක් කරගෙන අවින් තියනවා කියන එකයි. දැන් ওই අවස්ථාවේදී ඕනනම් අපිට සිහිනුවණින් කල්පනා කරලා නොකල්හි ගමන් යාම වළක්වලා අපිට ඉන්න පුළුවන්කමක් තියෙනවා. වැඩක් නැති ගමන් වළක්වලා ඉවරලා හිටන් ඉන්න පුළුවන්. පරිසා වෙලා. එහෙම අවස්ථාවක් වුණොත් අර කියන්නාව පාපේට අවස්ථාවක් හෙදෙන්නේ. අවස්ථාව පයින්. ඒ අවස්ථාව පැනනට පස්සේ ආයෙත් ඊට ගැලපෙන අවස්ථාවක් ඒ කර්ම විපාකයෙන් ඒ අත්දැවීමත් වෙන්නත් පුළුවන්. පසු කාලයක තව මොහොතක එන්නත් පුළුවන්. හැම මොහොතකම පස්සෙන් පන්නන්නේ නේ. ඒකට අවශ්‍ය කරන පසුතලය හැදෙන්න ඕන. හැමදාම මේ පසුතලය හැදෙන්නේ නැහැ. ඒකට ගැලපෙන පසුතලයකින් තමයි එහෙම දෙයක් හටගන්නේ. නමුත් අපි දන්නේ නැහැ. මොන මොන જાතිය කර්ම විපාක අනුපස්සේ මෙහිම ලුහු බඳිනවා. එකක් නෙමෙයි දහස් කෝටියක් කරව කර්ම ශක්තිය අනුපස්සේ ලුහු බඳින නිසා. කොයි එකක් අනුපස්සේ කොයි මොහොතේ එනවද අපි දන්නේ. එහෙනම් මේ තියෙන කර්ම විපාකයන් යම් ක්‍රමයකින් කපා හරින්න පුළුවන්. ඒ ඉතිරි වෙන හේතේ කියන තරම්වත් දෙයක් නෙමෙයි කියන තරමට කපන්න පුළුවන් නම්. බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන මේ මෙත්තා සහගත හිත මුල් කරගෙන මෙත්තා සහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම මුල් කරගෙන කටයුතු කිරීමේ ඒ මහා පාප ගොඩාක් කපා දාන්න පුළුවන්. ඉතුරු වෙන්නේ තේසේ අල්ප මාත්‍රය. මේ තරමට අඩු වෙනවා කියන්නේ. එහෙනම් මේ ටික කරගන්න අපිට පුළුවන්. අපිට එන්න තියෙන බාධක කම්කටොළු විශාල සංඛ්‍යාවක් අහ කරගෙන. අවශ්‍ය පසුතලයක් හදාගන්න පුළුවන්. මෙන්න මේක අපිට අවශ්‍ය වෙනවා. මෙත්තා සහගත හිතක් වඩන මූලික අවස්ථාවයි. යම් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ නොවැඩුණු හිතක් නිසා. Tamanට හිතක් එනවා ඉස්සෙල්ලම. මම කාටවත් කරදරයක් නැතුව. මගේ යහපත් දේ කරමින් මට ඉන්න තිබුණා නම් කොච්චර හොඳද? මෙහෙම හිතක් පහළ වෙනවා. හැබැයි මේ හිත පහළ වුණාද? මේ ලාබාල ලපටි මෙබඳු හිත කොච්චර හොඳ හිතක් වුණා. බාහිර පරිසරය තුර ඊට අවශ්‍ය කරන ආ උදයක් නැත්නම් ඔය වෙලාවේ සිද්ධ වෙනවා. එහෙම වෙලාවක සිද්ධ වෙනවා අර ඇති වෙන බාධක නිසා තමන්ගේ අදහස කලාපිලියන්න කලාකප්පල්ලින පැලෙනවා. මෙන්න මේ අවස්ථාව නිසා තේරුම් අරගන්න ඕනේ. ඒ බඳු අවස්ථාවක් අපිට මතු නොවෙන්න. හැදෙන පරිසරයක් ඉස්සෙල්ලා ගොඩනගා ගන්න. ඒ පරිසරයේ ගොඩනගන්න තමන්ට තනියෙන් බෑ. මෙත්තාසහගත හිතක් වුණ වශයෙන් වලලා ඒකේ ඒ මෙත්තාසහගත හිතේ අප්‍රමාණ අනිසංස බලයක් මතු කරලා ගන්න. යම් කලක් යන්න පුළුවන්. ඔය වෙලාවේදී අපිට ගන්න තියෙන එකම දේ තමයි. ඒ දැනුවත් අය, කල්යාණ මිත්‍ර ඇතුලේ. ඒ අපිට තියෙන බාධකයේ දුරු කරගන්න ඒක වඩන ආකාරයේ තේරුම් අරගෙන. එකතු වෙලා වඩලා. ඒ වගේම ඒක අවශ්‍ය කරන්නා වූ පරිසරය හැදෙන හැටි හේතුඵල ඇතුළු දැනගෙන. මෙහෙම දැනුවත් වෙලා ඒ ටික කරගන්න ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ක්‍රමේදී මිත්‍යාසහගත කාය කර්ම, මිත්‍යාසහගත වචී කර්ම, මිත්‍යාසහගත මනෝ කර්ම. මෙන්න මේ කාරණා තුනකින්ම මේ ටික සිද්ධ කරගන්නවා. ඒතර මෙත්තා සහගත කටයුතු කරනකොට බාහිර පරිසරයෙන් අපිට කරදර කම්කටොළු වෙන්නේ නැත්නම් අපිට අර හිත වලා ගන්න ලොකු පහසුවක්. මුලදීම පටන් ගන්නකොට මේ බාහිර කම්කටොළු කරදර එන්න පටන් ගත්තා. හරිම අමාරුයි ඒ දූෂ්‍යව නැගී එන හිත පාලනය කරගන්න. සතර පුරුද්දන් පුරුද්ද තියෙන්නේ මොකද්ද? ගැහුවොත් ගහලා බැන්නොත් බැනලා හිඟි කළොත් හිඟි කරලා අපවාදයක් කළොත් අපවාදයක් කරලා ඉවර එකට එක නෙමෙයි එකට 1000 කරලා පුරුදු වෙලා තියෙනවා. ඒකට එකවත් කරන්න එපා කියන එක අපි පිළිගන්න තියෙන එකේ. නමුත් අපි අද කරන්නේ මොකද? එකට 1000ක් කරනවා. අපේ කේකන කපාගෙන කියන ඔකගේ 70 පුරුත හැඳි ගෑහිලාම බලන්න. දේ බලපන්. දැන් පාඩුව බැලුවොත් එහෙම කියද? කේකක් කීයක පාඩුවද? කපාගෙන ගිය රුපියල් 500ක් ගන්න කේකන. නමුත් මේ අපි බලාපොරොත්තු වෙන ඒගොල්ලන්ට ඒකට විදිහට දෙන්න විභාගය අපි කියන්නේ කොහොමද? ඔකගේ කාපු කාපියුන්ට ඔගේ 70 පුරුද 70 පරම්පරාවට ලේ බලපන්. නැවි. ඔකගේ හතර හන්දි කැඩී දැන් බලාපොරොත්තු වෙන කියන කෙනෙක් ගන්න. ඒ තරම් විපාකයක්. ඒක දෙනකම් අපිට මදි. අපි කොයිලා ගන්න ඕකගෙත් තියගෙන කපායනකම්. ඒක දෙක කිව්ව නම් එච්චරයි. කවදා හරි ඕකා තේරගෙන හිරුවගහම ඕකයි තේරෙන කහුරු කපන්න බලන්න. ඔය මට්ටමින් එහෙම නවතිනවා. ඒ මට්ටමේ නවතිනා නම් අපි කලේ එකට එකයි. ඉතින් එකට එකවත් කරන්න එපා කියලා නෙවෙන්නේ. මෙත්තරන කෙනා එකට එකවත් කරන්න. එහෙනම් කොච්චර මොනවා කළත් හිඟි හිංසා කළා වැඩිච්ච මෙත් හිතක් තියෙනගෙන ආවා. ඔවුන්ට වදනකින්වත් හිංසාවක් නොකර ඉන්න පුළුවන් චිත්ත ස්වභාවය පහළ වෙනවා. හැබැයි මේක පහළ වෙන්නේ හෙල්ලන් අයට නෙමෙයි. මේ ආර්ය මෛත්‍රිය ඉහළටම වැඩිච්ච උත්මයක්. ඒයි සාමාන්‍ය නෙමෙයි උත්මය. ඒ බඳු අය ලෝකේ අති දුර්ලභයි. එතෙන්ටපත් වෙනකන් තමයි මේ අමාරු. එතෙන්ටපත් වුණ කෙනා ගැහුවත්, බැන්නත්, මැරුවා, කැපුවත් කෙඩුවත් ඔවුන් කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් කවදාවත් අංශු මාත්‍රයක්ව හටගන්නවා. එයාගේ වුණා මරණය සිද්ධ වෙයි. අරිහත්ත්වයටපත් වෙන්න බැරිනොත් එයා බබ ලෝකේ. මතු කිසිම දවසක. ඒ බඳු කැපුම් කෙටුම් දුක් කරදර දෙන ලෝකයක ප්‍රයත්නක උප්පත්තියට හේතුවකුත් නැති කරලා ඉන්නේ. මෙන්න මේ වාසනාව මතුවෙන්න අවශ්‍ය පසුතලය හදාගන්න ඕනේ. ඊට අවශ්‍ය වෙන විදිය. මෙන්න මේ වෙලාවේදී අපි දකින්න ඕනේ. ලෝකයේ යමක් අපි පිට කරනවා. අපිට ආපහු එන්නේ ඒකෙ තිබෙන්නා වූ ප්‍රතිචාරයයි. ඒ වගේම යමක් කරනකොට ඒකට දෙන ප්‍රතිබලවේගයක් ක්‍රියාත්මක වෙයි. යහපත නම් යහපත, අයහපත නම් අයහපත. මේක අපි කරා ආපහු වෙන දෝංකාරය වෙනවා. ප්‍රතිරාවය වෙනවා. රාවේට ප්‍රතිරාවයක් එන්නේ රාවේ දුන්න හැටි. මෙන්න මේ වගේ අපි විසින් යම්කිසි දෙයක් සිද්ධ කරනකොට මේ බාහිර ලෝකය කියන්නේ අපෙන් බැහැර දෙයක් නෙමෙයි. මේ සත්පුද්ගල විතරක් නෙමෙයි බාහිර ලෝකෙට අයිති. මේ ගස්කොළන්, මහ පොළොව මේ හැම තැනකම තියෙන හැම දේවල්ම අපි ඇතුළු කරන බාහිර ලෝකෙට අයිති. මේ බාහිර ලෝකය කියන්නේ කාගේවත් නිර්මාණයක් නෙමෙයි. බාහිර වෙන විශේෂ පුද්ගලයෙක්ගේ ਸਰව බලධාරී කෙනෙකුගේ නිර්මාණයක් නෙමෙයි. අපි විසින්ම ඇති කරන ලද්දා වූ ලෝකයේ පිළිබඳ බලාපොරොත්තුත් එක්කලා. ඒ බලාපොරොත්තු වලට සම්බන්ධ වෙලා ඒ ප්‍රතිවිපාක ඇති කරවනවා. බාහිරින් නිෂ්පාදනය වෙන දෙයක්. එදා ඒවා අපිට සම්බන්ධයි. ස්වභාවයේ දරන්නේ යමකින්ද ඒකට ස්වභාව ධර්මයේ කිව්වා. ස්ව කියන්නේ තමා. භාවයේ කිව්වේ තමාගේ හැටි. තමාගේ හැටි දරන්නේ යමකද ස්වභාව ධර්මයේ ඒක. නමුත් දැන් අද හිතන්නේ ස්වභාව ධර්මයේ කියන්නේ බාහිර වෙනම දෙයක් මිසක් අපිට සම්බන්ධයක් නොවන හැටි. එහෙනම් යම්කිසි දවසක තමන්ගේ හැටි දරන ධර්මයා බාහිරට නැగిලා ආවනේ ඒ දේ ඇසුරු කරන අපිට ඒකෙන් ලැබෙන ප්‍රතිචාරය හොඳ වෙන්නේ හෝ නරක වෙන්නේ. අපි විසිරවලා තිබ්බ ධර්මතාවය හැටියටයි. මූලික කාලෙදී. දැන් අපි හිතමුකෝ මෙහෙම. දෙවියන්ට දිව්‍ය ලෝකයක් තියෙනවා. බ්‍රහ්මයන්ට බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. මනුස්සයින්ට මනුස්ස ලෝකයක් තියෙනවා. ඇසුරේ ඉන්නේ. දැන් දෙවියන්ගේ දිව්‍ය ලෝකෙ මෙහි තියෙන දුක් කරදර නැහැ. මෙහි වාගේ ජරාවරපත් වෙච්ච ගස්කොළනුත් නැහැ. ජරාවරපත් වෙන පරිසරයකුත් ගඳ ගහන පරිසරයකුත් බොහොම සාන්ත ප්‍රණීත සුවඳ සුගන්ධවත් පරිසරයක් අපවිත්‍ර ද්‍රව්‍යයක් පහළ වෙන්නේ නැති පරිසරයක් සොයන්ජාත පරිසරයක් දෙවියන්ට තියෙනවා. ගස්කොළන් උයන් නැතු වවන කෙනෙක් නෑ හදන කෙනෙක් නෑ. ඒවා සොයන්ජාතව පහළ වෙන අපින් බලි. තුනේ ඉදී පහළ වෙයි. ගම්යන්ගේ බ්‍රහ්ම ලෝකයේ ඊට තරම් නිදහස්. ඊටත් තව සාන්තයි. බාහිර පරිසරයේ කරදරයක්. ඒකට හේතුව මොකද? සුදු සහ සුදු විපාක. එන්න යහපත් කුසල සහ කුසල විපාකයෙන් පහළ වෙච්ච පරිසරයක් ඒගොල්ලන්ට හිමි. එන ඒකෙන් හොඳටම පේනවා අපි විසින් කරපු කියපු දෙයින් තමයි අපිට පරිසරය හැදිලා තියෙන්නේ. කල්ල සුක්ඛං කල්ල සුඛ විපාකං කියන. කළු සුදු විපාක කියන්නේ පින්පව් දෙක කලවන. පිනුත් කරනවා ඒ සමග පවුත් කරනවා. මෙන්න මේවායි කරපු අය විපාකෙන් තමයි මනුස්ස ලෝකේ පහළ වෙලා තියෙන්නේ කියලා පෙන්නනවා. එහෙනම් මේ ලෝකයේ තුල ওই දෙකෙන් එකතු වෙනවට අපිට මොන දෙද වෙන්නේ? ප්‍රියමනාප යහපත් ඉෂ්ටප්‍රිය අරමුණු වගේම අනිෂ්ට අප්‍රිය අරමුණු වලටත් ලෝකෙට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මෙන්න මේ බාහිර ලෝකයෙන් එන අනිෂ්ට අරමුණු අප්‍රිය අරමුණු තමයි අපිට දුක් කරදර වලට මුල් වෙලා තියෙන්නේ. ඒවා එනවා කරදරකාරී. සාමාන්‍ය උසස්ම ජීවිතයේ අරහත් ඵලයටපත් නොවුණු. නේද ඊට මෙහා ඉන්න අය අතරේ විශේෂයෙන්ම පුතජන නම් ඒ මට්ටමේ ඉඳලා. ඒ හැම කෙනාටම දරන්න බැරි බොහෝම බාධක එනවා. ඔය බාහිරින් එන කරදර. අනාගාමී වාදී මග ඵලයෙන් ඵලයට ඒවා ගණන් ගන්න නැති තත්ත්වයටපත් වෙනවා. ඒවෙන් කම්පාවටපත් නොවන තත්ත්වෙට ඒ උතුම් චිත්ත ස්වභාව පහළ වෙනවා. ඒ ස්වභාවය වෙනයි. ඒ ස්වභාවය පාලන බුදුරජාණන් වහන්සේලාත් අන්තිමට ආපු හරියක් තිබුණා අර සුන්දරි පරිබ්‍රාජිකාව මරලා වල්ලලා අබුද චෝදනා නගලා නිന്ദාපාත ලබන්නේ බාහිර ලෝකයේ සිද්ධ වුණා. උන්වහන්සේ කම්පා වුණේ නැහැ. නමුත් අන්නේ ටික තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අල්ප මාත්‍රයක් ඉදිරි වෙනවා. විපාක වෙන්නේ. හැබැයි බොහෝ ගණනක් එබඳු විපාකෝ ගෙවිලා යනවා කියන. කර්ම බලයේ ගෙවිලා යනවා. අන්න කර්ම බලයේ ගෙවිලා ගියොත් මොකද වෙන්නේ? ඉතුරු වෙන්නේ අත්තරින්නම බැරි ආර්යයන්ට කරපු උපවාදයක්, දෙමව්පියන්ට කරපු නිග්‍රහ, දෙමව්පියෝ මැරීම, තැලීම් පොඩි ගැහිම් තැලීම් ආදී එන විපාක මෙහෙම වැනි මහා බලවත් එකක් තමයි. ඉතුරු වෙලා ඉතින් අපි කරන් විපාක වශයෙන් ගලා ඉන්නේ අනිච්ච අරමුණ වශයෙන් මොන දෙන්නේ. නමුත් අපිට අද මොන දෙන්න වෙලා තියෙන්නේ එහෙම බලවත් ඒවා කරපු විපාකයන්ට නෙමෙයි මේ වැඩි හරියට. සාමාන්‍ය දේවල්. සාමාන්‍ය දේවල් වලට සාමාන්‍ය වෙලා නැහැ. ඒවා සාමාන්‍ය නෙමෙයි. ඒවා මහ බලවත් ඒවා. අපි විපාක විදිහට බලවත්. කරන වෙලාවේ සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. මෙයා විපාක වශයෙන් එනකොට හුඟා බලවත් ඒක. බලවත් වෙන්න හේතුවක් තියෙනවා. මොකද වෙන්න හේතුව අපි දැන් කෙනෙකුට බයිනවා. අපි හිතා ඉන්නේ අපි කරදර කරන්නේ එක නාටයි. බැන කෙනාට විතරයි බැනුම් අහපු කෙනාට විතරයි කරදරේ කියන්නේ නේද අපි හිතෙව්වේ යාර විතරයි කියන්නේ ඒ මොහොතේදී අපි පිට කරන චිත්ත මේ චිත්ත වේගය මේ මුළු විශ්වයක දසදහසක් සක්වල ගලාගෙන යන වේගයක් බවට පත් වෙනවා මේ බාහිර ලෝකයේ තුල විශාල වශයෙන් මේ ඇදෙන විපරීතයන් ඇති කරන්නේ විකෘතිතාවයන් ඇති කරන්නේ ඒ විෂ චිත්ත බලවේගයේ හේතු මෙන්න මේ නිසා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් පිට කරපු අදහස් හිතවිලි බව. මේ විශ්ේ විෂ කරන්න හේතු වෙන. එබඳු විෂ කරපුවාම ප්‍රතිචාරයේ විෂසහගතව අපි කරායි. අර භූමරංග කියන ආයුධයක් ගැන කියනවා ගැව්වහම කරකිලා කරකිලා තමා කරා එනවලු වේ. මෙන්න මේ වගේ අපි විසින් යම් කිසි කෙනෙකුට හිඟි හිංසා කළා. ඒක කරගිලා අපි කරා එන. ඕකට හරියන්න එපා. අපි කෙනෙකුට කියන. ඒක මොකද? ඕකට හරියන්න එපා කියන එක අපි කරායන එකට කියුණ ආකාරය තමයි සිද්ධ වෙලා තියෙන්නේ. අපිටයි හරියන්නේ නැහැ. ඕකට වගතුවක් වෙන්න එපා. අපිටයි වගතුවක් වෙන්නේ. විපාකෙ ඉන්නේ එහෙම. අන්ධ දුන්න ආකාරය තමයි කරායි. ඔවුන්ගේ පවුල හැඳි ගෑවිලා ඵලය. තමන්ගේ පවුල හැඳි ගෑවිලා. දැන් මේක අපි දකින්න නැති හිතන්න නැති දෙයක්. එකක් අනුන්ට දුන්නා 1000ක් අපිට දෙන්න. අපි අනුන්ට එකක් කරනකොට ඒකේ ප්‍රතිචාර වශයෙන් ඒ જાතියව 1000ක් අපිට දෙනවා. මේක තමයි මේ ධර්මතාවයේ ක්‍රියාවලිය. දැන් මේ නිසා අපි ලෝකයේ මෙත් වැඩිවේ. ඒ ලෝකයේ මෙත් වැඩිමත් එකලා හිත වෙන්නේ මොකද්ද? ඔන්න ඔය කියන්නේ. අනුන්ට කරපු දේ දහස් ගාණේ කෝටි ගාණේ බලවත් වෙලා අපි කරා එනවා. ලෝකයට හරි කාට හරි මෙත් වැඩිව සිද්ධ වෙන්නේ ආකාරයි. එතකොට මෙන්න මේ මෙත්තාසහගත හිත අතන වලනකොට මෙත්තාසහගත කාය කර්ම, මෙත්තාසහගත වාචී කර්ම, මෙත්තාසහගත මනෝ කර්ම කියන තුන් ආකාරයකින් වලන්න ඕනේ. මේ වචනේ කිය කිය හිටියට හිත හිතයි හිටියට මදි. මෙන්න මේ ටික කරනකොට මේකෙදී අපි දැක ගන්න ඕනේ මේ විශ්වයේ බලපාලා තියෙන විසකිරීම. මේ ලෝකේ මුලදී තිබුණේ. මේ ලෝකේ සොයන්ජාත හැල් පහළ වුණ කාලයක් තිබුණා. ධර්මයේ පෙන්ලා තියෙනවා. උයාගෙන කන්න වහන්සියලා කන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. පොතු වර්ණලා කන්න වී ඇටයකට පොතු වර්ණලා දෙයක් තිබුණේ නැහැ කියලා පෙන්නවා. වී ඇටේ පාව පොත නැති වී පහළ වුණා. කනබර දෙයක රසයේ සියල්ලෙන් පූර්ණයි පෝෂණීය යුක්තයි. මේ සියලුම දේ එන්නේ පිරිහිලා ගියා. පිරිහෙන්න හේතුව පෙන්ලා තිනවා. සත්වයාගේ, මිනිස්යාගේ හදවත් තුළ ලෝභය වැඩෙන්න වැඩෙන්න. මේ පිරිහීම සිද්ධ වුණා කියලා. එහෙනම් දැන් අපිට අද මේ විභාග දෙන්න අපිට මේ මූල පාණ්ඩ වෙලා තියෙන ලෝභේ මෙන්න මේ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් දූෂිත වෙලා නිසා පිරිහිච්ච ලෝකයක් බවට පත් වෙනවා. මේකයි අපිට දැන් තියෙන ලොකු ප්‍රශ්න. මෙන්න මේ ලෝකේ ප්‍රතිචාරය ආපහු අපිට එනකොට අපි කොච්චර මේ හිත වළන්න හැදුවද? අර ලදරු හිත වළන්න බැරුව යනවා. අර එන බාධක මැද. බාධක බලවත් නිසා අපි වළන්න හදනකොට බලවත්සේ නැගී එන්න පටන් ගන්නවා මේ බාධක. සමහරවල්ලාට පටන් ගත්ත වෙලාවේදී නොයෙක් හිඟි හිංසාවයි. අනින්දා පහසෙන්නේ. තියෙන දේ හුරු කරා ගන්න. ඇති වෙලා යන්න පටන් ගන්න. මෙහෙම අවස්ථාවක් එනවා. මේ අවස්ථාවේ ඉන්න පටන් ගත්තේ නිකන් නෙමෙයි. කාට හරි අපි හිංගියක් කරනවා. හිංගියක් කළාට පස්සේ ඒ හිංගිය තුහලාගෙන වෙන ක්‍රමයකින් මිනිහ නැගින්න හදනවා. ඊට වඩා හිංගියක් කරනවා ඒකේ වැටලයක්. කොහොම හරි වට ඕන. මෙන්න මේ જાතිය වැඩ පිළිලා කරගුහා. අපි දැන් හදන්නේ ඒ වගේ අර දුක්ඛාතරයෙන් බේරෙන්න මෙතන. බලන් දෙනකොට මොකද කරන්නේ? අර හැඟවිලා තිබිච්ච කර්ම බලවේගී අර ධ්වනිත කරලා දුන්න කර්ම බලවේගය. ඒ වගේම වැඩි වෙලා අපි කරා ඉන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා අපි නැති හිඟි ඉන්න පටන් ගන්නවා. ඒත් අපි කරපු කර්ම විපාකයක්මයි වෙන්නේ. මෙන්න මේ වගේ නේ වෙලාවට ඉවසලා කටයුතු කරලා ඒ සියල්ලම මැඩපවත්වාගෙන ජය ගන්නකම් මේ කර්මස්ථානයේ වලාගෙන සුද්ධ කරගෙන යන්න. අදුත්ත හිතකින් තොරව. හරීම අමාරු කාර්යයක්. මෙන්න මේ වගේ අවස්ථාවක් තුළ ඒකටත් උපක්‍රම තියෙනවා. බුදුරණහතේ මෙත් වැඩීමේ ක්‍රමයේදී වෙනලා දුන්නා. මෙන්න මේ ආකාරයේ මෙත් වැඩීම ඕ වගේ තියෙන බාධක දුරු කරගන්න තියෙන හොඳම මාර්ගය. මේ මාර්ගයේදී අපි දැනගන්න ඕනේ අපිට අද වැහිලා තියෙන පැත්තක් ඔය කියන්නේ. සත්ව පුද්ගල දෙකට පමණක් නෙමෙයි අපේ සිත සාන්තිය පතුරවන්නේ. මේ බාහිර විශ්වයේ සියලු දේටම මේ සිත සාන්තිය පැතිරෙන්න ඕනේ. ද්‍රව්‍ය වස්තු වලට පැතිරෙන්න ඕනේ. ප්‍රාණී කියලා කියනකොට මිනිස්සය විතරක් නෙමෙයි ප්‍රාණ කිව්වේ. මේ දස්කොළන් ආදියත් ප්‍රාණ. හැබැයි සත්ව කියන සතර ගමනක් තියෙන ඒවා නෙමෙයි. මේ වරත් එක්තරා ප්‍රාණ විශේෂයක් කියලා පෙන්නලා තියෙනවා. එදා භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පෙන්වා තිබෙනවා. තනකොළ ගහපා තුඳුරන් දෙනවා. ඒ උපරිම දැන. හැබැයි මේ ගිහිවත ගත කරන කට්ටියට ඒ જાතික දුන්නේ නැහැ. තනකොළ ගහක තුඳුරන් දෙපා කියලා පෙන්වුවේ නැහැ. හැබැයි හැකි තරමක් බලවත් හරිය සම්පූර්ණ පත්වේගුණ කරන හිංසා කරන්න එපා කියලා. තත්ත්ව හිංසාවෙන් දේවල් හැකි තරම්ම නවත්තා. හැබැයි ලෝකයේ නමුත් ලෝකයේ තියෙන දේවල් විනාශ කරන දේවල්. ඒව පවා පරිස්සමින් අර පරිස්සමින් කරගන්න ඕනේ විනාශ කරන්න එපා. ඒවටවත් දුස්සාප කරන්න එපා. මේ ආකාරයෙන් අපිට කරන්න පුළුවන් හැම එකක්ම පුළුවන් තරම කරන්න. සම්පූර්ණ සුද්ධව කරන්න බැරි නිසා කනකොල ගහක සුදුරන්න එපා කියන එක උපාසක උපාසිකාවන්ට විනය නීතිය අපහින් පැනෙවි නෑ. හැබැයි වැඩක් නැති ඒවා නම් කරන එක වටින්නේ නෑ අපිට දැනගන්න ඕනේ අපිට පැනෙන්නේ නැතුව අපිට පුළුවන් තරම දුරින් බාහිර වැඩක් නැති දේවල් අයින් කරලා ලෝකයේට අපෙන් යම් කිසි කලකිරීමක් වෙනවා ඒ සියල්ලම දුරු කරලා දාන්න අපි අදහස් ගන්න ඕනේ දැන් අපි හිතමුකෝ යම් කිසි ස්ථානයක් තුමු කසල ගවතෝ මල මුත්‍රා පහ කරලා යනවා හැබැයි පැත්ත බලාදෙම ඉඳ බැරි විදිහට ගඳ ගන්න තැන හදලා යන්නේ අපි දැන් මේක පරිසරයට ගැලපෙන්නේ ඒක සත්වයින්ට පමණක් නෙවෙයි හිංසා සිද්ධ වෙන්නේ මේ පරිසරයට කරන හිංසාවක් සත්ව හිංසාවක් වෙනවා. පරිසරයට හිංසා කළොත් ඒකමත් සත්ව හිංසාවකට බලපාන තව කාරණයක් වෙනවා. අපි කරපු දෙයට අනුවයි විපාකේ. දැන් බුදුදහම තුළ තියෙන පින්පාව කියන වචනේ නෙමෙයි මූලික කරලා දුන්නේ. එතෙන්දි පෙන්ලා තියෙනවා හේතුඵල බලන්න. හේතුවට අනුකූලයි ඵලය. යම් ඵලයක් අපිට අහිත කරන. අපි අහිත කර ඵලය හටගන්න හේතුව බලමු. ඒ හේතුව අහකරගත්තොත් ඒ අහිත කර ඵලයෙන් නිදහස් වෙන්න පුළුවන්. මේක මේ පින්පව් තෝරනට වඩා හරියම පහසු ක්‍රමයක්. මේක පින්ද මේක පවුද කියනට වඩා. ඒක කළොත් සිද්ධ වෙන වැඩ පිළිවෙල මොකක්ද කියලා කල්පනා කරලා. ඒක නොකළොත් වැඩ පිළිවෙල කල්පනා කරලා. ඒ සිද්ධ කළොත් කර සිද්ධ වෙන වැඩ පිළිවෙල අගුණන අයහපත්. ඒක නොකළොත් ඒක නැත්නම් ඒක නොකර ඉන්න එක. ඒක තමයි පහසුම ලේසිම අභිවෘද්ධිය රැකෙන ක්‍රම. පරිසරයෙන් අපිට විනාශයක් එනවා. ඒක පුද්ගලය කරන දෙයක් නෙවෙයි නම් දැනගන්න. පරිසර විකෘතියකින් නම් එන්නේ. ඒ බඳු පරිසරයක් එන්න විකෘතියක් එන්න යම් හේතුවක් එදෙනවා නම්. ඒ හේතුව අපි නොකළොත් අපිට ඒකෙ මිදීමකුත් එනවා. නැත්නම් සත්ව හිංසාවෙන් විතරක් නෙමෙයි අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ. පරිසර හිංසාවෙන් අපිට ප්‍රශ්න මතුවෙන්නේ. දැන් අපිට පමණක් නෙමෙයි සමහරවල් අපි එක්කෙනෙක් වෙන වැඩේ නිසා බොහෝ අයට ඒක ගැහැට දුකක් කරදරයක් අනිෂ්ඨ අරමුණක් වෙන්න පුළුවන්. පාරක පහරලා යන්න පුළුවන්. දිගකට පහරන්න පුළුවන්. හැබැයි හිතා ඉන්නේ පුද්ගලයාට විතරයි. නමුත් ඉතින් කරපු වැඩි කී දෙනෙකුට නම් අවලක් අසාධාරණයක් වුණා. මේ මිත්‍යාසහගත කාය කර්ම වලදී මේවත් දකින්න ඕනේ. දැන් බාහිර ලෝකයේ යම් කිසි දෙයකින් කරදරයක් එනවා. අන්න ඒකත් දුක් වෙන්න අපි හිතන්න ඕනේ. ඒකත් එක්තරා දුකක්. සත්වෙින්ද දුක් නොදීම විතරක් නෙවෙයි. බාහිර පරිසරය දුකින්තර පරිහරයක් වෙනවා. මෙන්න මේකත් අපිට යහපතක් වෙනවා. ඒ වගේම රෝග හැදෙන්නේ මනුස්සයන්ට විතරක් නෙමෙයි. අපි කන බොන ආහාර දිගන් දිනේ වල රෝග හැදෙනවා. ගස් කොළන් වල රෝග හැදෙනවා. සමහරවිට මේ පොළොවට රෝග හැදිලා පොළොවේ කුස් හැදෙනවා. බැක්ටීරියා විස බීජ කියලා වෛරස් කියලා අපි කියන පොළොවේ. ඒවට පොළොවට හැදෙන රෝග. එන පොළොව නිරෝගී. බාහිර පරිසරයේ නිරෝගී. අපිටත් ඒක ලොකු පහසුවක් වෙනවා. විශාල උපනිශ්‍රයක්. සුවපත්භාවයේ මිනිසයා විතරක් නෙමෙයි සුවපත්භාවය කියන එක ලබන්නේ. මේ බාහිර පරිසරයේ සුවපත්. කාලගුණ, දේශන ගුණ විකෘති නැහැ. සමසීතෝෂ්ණ ගතිය ක්‍රමානුකූලව තියෙනවා. ඒ බාහිර පරිසරයේ සුවයත් අපිට උපනිශ්‍රේ වෙනවා අපේ මාර්ගය පූර්ණය කරගන්න. ඒ වගේම බාහිර පරිසරයේ කලබල සහිතන, කරදර සහිතන, නිදහස් නැත්නම් අපිට දුකක් නැතුව ජීවත් වෙන්නේ නැහැ. දුකෙන් තොර වෙලා ජීවත් වෙන මාර්ගය වඩා ගන්න. ඒ බාහිර පරිසරයේ බාධකයක් වෙනවා. එහෙනම් නිදහස් බාහිර පරිසරයක් පහළ වෙලා තියෙනවා. ඒ නිදහස් බාහිර පරිසරයත් අපිට උපනිසිර වෙනවා අපේ මාර්ගය වඩා ගන්න. එහෙනම් පරිසරයේ නිදුක් නම් පරිසරයේ නිරෝගී නම් පරිසරයේ සුවපත් නම් පරිසරයේ නිදහස්. ඒ බඳු පරිසරයක් තුළ මේ භාවනාව වර්ධ කිනාට විශාල යහපතක් සිදු කරගන්නවා. ආර්ය මාර්ගය පූර්ණ කරන්න ලොකු පහසුවක්. අද වෙනකොට පරිසරයේ දුක් සහිතයි. පරිසරයක් රෝග සහිතයි. පරිසරයක් දාහ සහිතයි. පරිසරයේ නිදහස් විභාග හතරක් මැද්දේ තමයි. අදත් මේ ආර්ය මාර්ගය වඩා ගන්න පිරිසට ඒ මඟ වඩන්න වෙලා තියෙනවා. එහෙනම් යම් කිසි දෙයකට සෙත් පැතුනේ. සත්පුද්ගල විතරක් නෙමෙයි ද්‍රව්‍ය වස්තු වලත් ඒ සිත වදින. යම් කිසි දෙයකට සාප කළොත් සත්පුද්ගලින් විතරක් නෙමෙයි ද්‍රව්‍ය වස්තු වලත් සාප වෙනවා. සමහර පොඩි වින තියෙනවා. වත්තකට කරපුවාම භූමි පාළු වෙලා යනවා. ගස් කොළන් හරියන්නේ. එහෙනම් පොල් වල සාප වැඩිලා. එහෙනම් මෙන්න මේ වගේ. එහෙනම් සෙත් පැතුවත් වදින්න දනි පැත. ඒකත් ඒකාන්තේ වදින. යන්ත්‍රයක් කියලා සමකොලයක් අරගෙන සමකොලේ ගාතාවක් ලියන. ඕකට දහස් වාරයක් සෙත් කරලා වතුරලා ගාතාවේ හරිය වැඳලා පස්සේ වරා ඉඳදී රෝග දුර වෙනවා. එහෙනම් එකක් ඒ තියෙනවා ඒකාන්තෙන් ගැපිලා තියෙනවා. දැන් සමකොලේට සෙත් වැදිලා තියෙනවා. ඒ සෙත වැදුන සෙත ආපහුත් වැදිලා තියෙනවා පුද්ගලින්ද. මොදර පැහැදිලිව පේනවා හෙත් කරගුවාම හිත ආපහු වදින. ආපහු ඉන්නේ තේ. එහෙනම් මේ හෙත් කිරීමේදී අපි දකින්න ඕනේ. අපිට විතරක් හෙත් පතා ගන්න ලෝකයේ පුද්ගලයන් විතරක් හෙත් පතන නෙමෙයි. ඒ මුළු ලෝකෙටම මේ හෙත් පැතීම කරන්න පුරුදු වෙන්න ඕනේ. සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු ආදී සියල්ලට. හැබැයි මෛත්‍රී වැඩිමීදී පෙන්නපු දෙනක් තියෙනවා මේක වරදලා තේරුම් ගන්නවා සමහරවිට මේක කියනකොට. මොකද එක අවස්ථාවක තමන්ගේ ගුරුවරයාට මෙත් වන්නකොට. මොකුත් වෙනසක් ආපු නැති නිසා. බුදුරන් වහන්සේට ගිහින් කා ස්වාමීනි මම ගුරුවරයාට මෙච්චර කාලයක් මෙත් වැළුවා. ඒ වුණාට මට මේ මෙත් ආසාගත්ත චේතෝ විමුක්තියක් මට එන බවක් නැහැ. අරුපාඩුව මොකද? මේ මැහුව. ඒ බාර බුදුරන් වහන්සේ යනවා මහාන ඔබේ ගුරුවරයා ජීවත් වෙලා ඉන්නවා. ස්වාමීනි ඒක නම් ගන්න. මට ගුරුවරයා හම්බුන්නේ නැහැ කාලේ. මානේ ගුරුවරයා දැන් නැහැ. මම යාගේ සෙත් වැළුවා ඉතින් ඔබට කොහොමද තියෙන ප්‍රතිඵල? ජීවත් වෙලා ඉන්න විදිහට සෙත් කරා. සෙත් පතාලා. දැන් මේක වැරදියට තේරුම් ගන්න පුළුවන් සමහරලාට පුද්ගලයා මැරිච්ච කෙනාට හිත පතන්න එපා කිව්වා කියලා. දැන් මැරිච්ච කෙනා ජීවත් වෙලා ඉන්න කෙනෙක් කියලා හිතාගෙන හිත පතන එකයි වැරදි. මැරිච්ච කෙනා මැරිද තැනක ඉන්න තැනකට යමු කියලා හිත පැතුවා නම් එහෙම ඒසත් පැතුමේ වාදකයක් නෑ. මගේ ගුරුවරයා මොනතන මොන භවයක හරි යත්න. ඕසු කිතු මුද්ද වේවා කිව්වා. යා මැරිච්ච කෙනෙකුට හිත පැතුවා වෙන්නේ නෑ. මෙතන මොකද වෙලා තියෙන්නේ? මැරිච්ච කෙනා ඉන්න කෙනෙක් හැටියට හිතාගෙන පැතීමේ අඩුපාඩුව එතන පේනවා. එහෙනම් බාහිර ලෝකයේ තියෙන දේ ගැන සිත පැතුවා. ඒක අතේ තියෙන දේ තුල සාන්තිය උදා නැති බාහිර ලෝකයේ සිත පැතුවා නම් අදින දෙයක්. නමුත් තියෙන බාහිර ලෝකයේ සිත පතන්න පුළුවන්. කොහේ හරි ඉපදිලා ඉන්න සත්ව පුද්ගලීන් සිත පතන්න පුළුවන්. සියලු සත්වයෝ කියනකොට කොතන හරි ඉපදිච්ච අය ඔක්කොම අහුවෙලා. අපේ අම්මා තාත්තා මැරිලා කියලා වෙන කොහේ හරි හිටියත් සියලු සත්වයෝ ගිහම ඉන්නවනම් අහුවෙලා. එයා මැරිලා කියලා ඉවර නෑ කොහේ හරි මොනවත් බෑව කරලා ඉන්න පුළුවන්. එහෙනම් යා අහුවෙලා. බාහිර ලෝකෙට හිත පැතුවා නම් අපිට පේන්නේ නොපෙනෙන කොහේ හරි බාහිර ලෝකයක් තියෙනවා නම් ඒ ඔක්කොම අහු වෙනවා. දිව්‍ය ලෝකේ දිව්‍ය විමාන තියෙනවා ඒවත් අහු වෙනවා. බබලෝ බම විමාන බම බබ විමාන ඒ බ්‍රහ්ම පරිසර ඒවත් අහු වෙනවා. මේ වගේ හිත පැතීමේදී සියලු ලෝකෙටම සම්බන්ධ කරගන්න ඕනේ. සියලු සත්‍යයම සම්බන්ධ කරගන්න සියලු ලෝක සියලු සත්‍යය මෙන්න මේ කියන කාරණා දෙක මේ සිත් පැතීමට ගන්න ඕනේ කර්මස්ථානයක් වශයෙන් ගන්න ඕනේ. මේක ඉතලා තියෙන වටිනාම දෙයක්. උපකාරයේ දුර්ලභයි. කෘතෝපකාරයේ පරම දුර්ලභයි කියලා බුදුරණාහි දෙන්නා කරනවා. පරම දුර්ලභ ගුණය තමයි කෘතෝපකාර කරලා කියන්නේ. ඉතින් අපිට මේ උත්තරීතර ධර්මයේ දුන්නේ බුදු පියාණන් මේ උත්තරීතර මෙත් වැඩීමේ යහපත කියා දීලා මෙත් වඩන ආකාරය කියා දීලා කෙබඳුසේ මෙත් වැළුවොත් නිවනට උපනිතරේ වෙනවද? සතර ගමන දුර වෙනවද? මේ සියල්ලම පෙන්ලා දුන්නේ බුදු පියාණන් වහන්සේ. එහෙනම් අපේ උත්තරීතර වන්නා වූ කෘතෝපකාරය පළමුව බුදු පියාණන් වහන්සේ උදෙසා කරන්න පුරුදු වෙන්න. එහෙනම් අපි මේ යම් පිළිසරණක් ලබනවා නම් බුදු පියාණන් වහන්සේ නිසයි. ඒක අමතක කරලා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඔබලාට යම් බයක් ඇතිගැන්මක් ලොමුදහ ගැන්මක් ඇති වෙනවා නිර්භයව මා මෙනි කරා. ඒකාන්තයක නැති වෙලා යනවා. දයාගේ සූත්‍රය හොඳ පැහැදිලිව පෙන්නනවා. එහෙනම් අපිට මේ මෙත් වැඩීම ආදී කටයුත්තා කරනකොට බාහිර ලෝකයෙන් ඇතින් මේ බාධක එන්න පුළුවන් කියලා අපි ඉස්සෙල්ලා කිව්වා. අපි ඉතින් කරපු කියපු දේවල් වලට අනුව එනවා පරිසරයේ තිබුණු. ඉතින් පරිසරයේ බිහි වෙන්නේ පරිසරයේ නැති කරන්නේ කුමකින්ද? අන්න බුදු පිළිහරණේ වටිනාකමක් තියෙනවා සිහි කළත් බයිත් ඇති කරන නැති වෙන්නේ මොකද? අන්නේ පරිසරයේ බෞද්ධ ගති ලක්ෂණයට අනුකූලව චිත්ත ගති ලක්ෂණات එක පිළිදෙනවා. බුදු පිළිසරණයි කියලා කියනවා. එහෙනම් සම්මා සම්බුදු සරණයි කියලා ආරම්භ කරනකොට කර්මස්ථානයේ වාක්‍ය මුලට සම්මා සම්බුදු සරණයි කියලා කියනකොටම එක පැත්තක් ඍතෝපකාර සැලකීම කාගෙන් තොර වූ ද්වේෂයෙන් තොර වූ මොහයෙන් තොර වූ බය නැති දැතිගන්නේ පලාණේ උත්තරයන් වහන්සේගේ ගුණ සිහි කිරීම මෙන්න මේ දෙක සිද්ධ වෙනවා සම්මා සම්බුදු සරණයි කියලා කියන සිහි කරනකොට වචනේ කියනකොට මෙන්න මේ වචන සිහි කරනකොටම අපිට අන්න බාහිර ලෝකයෙන් එන බයත් ඇතිගැන්මක් අමනුෂ බයක් රෝග බයක් දුර්විස බයක් මොනවා හරි තිබුණා. ඒ සියල්ලෙන් මෙන්න බාධක මැඩපැද්දීමට මහා උපනිශ්‍රියක් ලැබෙනවා. මෙන්න කර්මස්ථානයක් වැඩෙන්න විතර අවශ්‍ය වෙන මූල වාක්‍යය. සම්මා සම්බුදු සරණයි කියන වාක්‍යය මුලට ගැනීම. ඒක ශ්‍රේෂ්ඨයි. එහෙම අරගෙන සියලු ලෝක සියලු සත්වයෝ ලෝකාත්තරියෙත් නෑ සත්වයෝ අත්තරියෙත් එහෙනම් පරිසර දෙකම අවුල්. සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු සියල්ලම අවුල්. අපි මෙත් වැඩිමට ගෝචර කරා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. වචන හතරකුත් කියනවා. දැන් මේ වචන හතරක් තේරුම් අරගන්න. මේ වචන හතර අදහස ගත්ත මට්ටමන තමයි මේ වචන හතෙන් ආර්ය මාර්ගය වැඩෙන්නේ. නැත්නම් අර කියන චේතෝ විමුක්තිය ලැබෙන්නේ. නිදුක් වෙත්වා කියනකොට කෙටි අර්ථයක් අරගන්න පුළුවන්. ලෞකික අර්ථයක් අරගන්න පුළුවන්. දුකක් නැතුව සැනසෙල්ලේ සත්වෙ ඉන්න හම්බ වෙනවා. ඒක සාමාන්‍ය ලෞකික අර්ථයයි. මෙතෙන්දී අපි දැනගන්න ඕනේ. නිදුක් භාවයට පත්වීම කිව්වා. ආර්යයන් විසින් වටහා ගත යුතු නිදුක් භාවයේ කොටෙක් තුරට සම්බන්ධයි. කොටෙක් දුර යනකම් සම්බන්ධයි. මෙන්න මේක අපි දකින්න ඕනේ. මේ ලෝකේ සම්පූර්ණ මේ පංචස්කන්ධ සංඛ්‍යාත ලෝකේ මේ සියලු සත්‍ය ඇසුරු කරන මේ ලෝකයේ තුල. දුකක් නැතුව ඉන්න තැනක් නම් කවදාවත් නෑ. කොච්චර සැලසුම් සහගත දෙයක් හදන්න හැදුවා. ඒකාන්තයෙන්ම ඊටාම తాවකාලිකයි දුකක් ඇදින් කෙලවර කළා දාන්න. එහෙනම් ඒකේ తాවකාලික දෙයක් තමයි නිදුක් වෙත්වා කියලා අපි පතනකොට. ලෝක සත්‍යයට දුකක් නැතුව ඉන්න හම්බේවා කියන අදහස ගත්තොත් එහෙම. හින්ද වෙන්නේ මොකද්ද? ඊටාම සුළු කාලයක් තුල. ඊටාම తాවකාලිකව තනතිලා මායාවක් වශයෙන් පෙන්වලා නැතිලා යන එක. ඒ නිදුක් වීම විතරයි උතන තියෙන්නේ. හැබැයි අපේ නිදුක් වීම හරයක් ඇති නිදුක් වීම පැතුවේ නෑ. එහෙනම් මේ නිසා පෙන්නවා ඒ මට්ටමට අපි ඉතුරු කරගෙන නිදුක් වෙත්වා කියන මට්ටමේ ඒ ඉන්නේ වැටුවොත් එහෙම. අපේ භාවනාවේ ඵලයේ බොහෝම අඩු යල්පයි. එහෙනම් ප්‍රමාණවත් එකක් මිස අප්‍රමාණ ඵලයක් හම්බ වෙන්නේ නෑ. එහෙනම් මෛත්‍රිය අප්‍රමාණ මෛත්‍රියක් වෙන්න ඕන කියලා පෙන්නනවා. අප්‍රමාණ මෛත්‍රියක් අපේ පතව පැතුමේ යම්කිසි ඵලයක් ලැබෙනවා. ඒ ලැබෙන ඵල මාත්‍රයේ වේවා. අප්‍රමාණ එකක් වින්දෝ. ඒ කියන්නේ අප්‍රමාණ නම් කොච්චර කල් ගියා. ඒ ලැබුණු ගහනේ නැති නැති නොවන එකක් වින්දෝ. මෙන්න මේක තේරුම් අරගෙන අපි දකින්න ඕනේ. එහෙනම් මේ නිදුක් වේත්වා කියන වචන අපි දෙපොළක කියනවා. නිදුක් වේත්වා කියලා ඉතලා කිව්වා හතරවෙනි වතාවට දුකින් මිදෙත්වා කියලා කිව්වා. එහෙනම් මේ දෙකේ අර්ථය මොකක්ද? නිදුක් වේත්වා කියලා ඉතලා කියනවා. දුකින් මිදෙත්වා කියලා හතරවෙනි එකක් කියනවා. එහෙනම් මේක එක අර්ථයක් වෙන්න බෑ. මේ දෙකේ අර්ථ දෙකක් තියෙනවා. අනුපිළිවෙලක් තියෙනවා මේ ශාසන මාර්ගවල. අනුපූර්ව ප්‍රතිපදාවයි. අනුපූර්ව ලබන්න ඕනේ. එහෙනම් ඉතින්ලාම අපි දකින්න ඕනේ මහ දුක තියෙන තැනක් තියෙනවා. සියලු දුක් දුර වෙන තැනක් තියෙනවා. සත්‍යයර තියෙන මහ දුක මොකද්ද සතර අපාදුක. එහෙනම් ඉතින්ලාම අවශ්‍ය වෙනවා සතර අපායෙන් නිදහස් වුණා නම් සදහටම යම් කෙනෙක්. ඒ බුද්ධියට මතු හතර පහට වැටෙන්නේ නැත්නම් අන්න ඒ බන්දක් පැතීමට සුදුසුයි. ඒ බන්දක් ලෝක සත්‍යයට පැතුවා. ඒ පැතුම යහපත් පැතුමක් වෙනවා. ඒ පැතුම මල්පල ගැන්නුණා. ඒ උපනිශ්‍රේ වුණා නම් අනික් කෙනෙකුට. ඒ උපනිශ්‍රේ තුලින් යම්කිසි බුද්ධිලේ කේ නියම දෙන්න ආවා. එයා මතු කවදාවත් හතර පහට යන්නේ නැත්තරපත් වෙන සෝවාමි. සෝතාපන්න ඵලයටපත් වෙච්ච බුද්ධිලේ මොනම හේතුවක් නිසාවත් මතු කවරදාකවත් සතර ගමන කෙලවර කරන අන්තිම මොහොත දක්වා. සතර අපාගත වීම සම්පූර්ණ නිදහස. සතර අපායට යන්නේ. එහෙනම් මෙන්න මේක තමයි මහ දුක. එහෙනම් මහ දුකේ නිදහස වීම සෝතාපන්න ඵලය නිසා සිද්ධ වෙනවා. මෙන්න ආර්යයන්ගේ දුකේ නිදහස වීම දකින්න දෙනවා. නිදුක් වීම දකින්න දෙනවා. එහෙනම් ආර්යෝ විසින් දකින්න ඕන. ආර්ය ඵලයත් වලින් ලෝකයාට යම් දැනසිල්ලක් ලැබෙනවා නම් මේ සතර අපායේ නිදහස වීමේ ප්‍රතිඵලය ලබන්නේ වෙන කුමන මාර්ගයකින්වත් මගක් නෑ. එකම මාර්ගය මේ ආර්ය මාර්ගය. මේ ශාසන මාර්ගය තුලින් වැඩුණු හිතකින් ලෝකේ යථාර්ථය වැටහිලා. හටගත්ත සියල්ලම විපරණාමයටපත් වෙනවා වෙනසෙනවා. මමයි කියලා ගන්නවා නම් බොරුවක්, ඇත්තක් නෙමෙයි මගේ කියලා ගන්නවා නම් බොරුවක්, මගේ ආත්මය කියලා ගන්නවා නම් බොරුවක් මුලාවක් විතරයි. මෙන්න මේක මෙහෙමයි කියලා වැටහිලා. විපරිණාමයටපත් වෙලා වෙනසෙන්නේ නැති දෙයක් මේ ලෝකේ හටගත්ත දේ තුල නැහැ. හටගත්තා නම් ඒකට උරුමයක් තියෙනවා, ධර්මතාවයක් තියෙනවා, විපරිණාමයටපත් වෙලා වෙනසෙන්නේ. ඒ බඳු වන්නා වූ දෙයක් තුල යම් කෙනෙක් පහළ වුණා. ඒකාන්තයේ වෙනසිලා යනවා කැමතිසේ පවතින්නේ නැහැ. කැමැතිසේ නොපවතින දෙයක්. අපි කැමැතිසේ පවත්වන්න හිතුවත් ඒකාන්තයෙන්ම දුකකටපත් වෙනවා දුක් විඳින්න වෙනවා මිසක් මේක නිදහසක් ලබන්නත් බෑ. නැහ කැමැතිසේ පවතින්නේ නැත්නම් ඒක දුකයි. එහෙමනම් කැමැතිසේ පවතින්නේ නැත්නම් කොච්චර දුක් විඳ විඳ හිතුවත් ඒක හදන්න හැදුවත් ඉතින් වෙන්නේ නැත්නම් එහෙම දෙයක් තුල හරයක් හොයනවා නම් කවදාවත් හරයක් නැති එකක් පස්සේ හරයක් හොයනවා එහෙනම් ඉස්සා කැමැතිසේ නොපවතින නිසා දුකෙන් යුක්ත නිසා එවන්දු දේ තුල සාරාත්වයක් නැති නිසා එහෙනම් ඒ බඳු දේ නේද මේ ලෝකේ හැමතැනම හටගත්තේ ඇති. දැන් හටගත්ත දේවල් තමයි දෙවිලෝ තියෙන්නේ, බබලෝ තියෙන්නේ, මිනිස්ලෝ තියෙන්නේ, මොන ලෝකේ තියෙන්නේ, පේන්න තිබුණා, නොපේන්න තිබුණා, සියුම් වුණත්, ඝන වුණත්, දුර වුණත්, ළඟ වුණත්, අතීතයේ තිබුණත්, දැන් තිබුණා වුණත් මතුවට හටගත්තා. හටගත්තා නම් ওই නිස්සාරත්වයේ මිස තව දෙයක් හටගන්නේ නැහැ. ඊළඟ එහෙම දෙයක් තුළ සැප හොය හොයා යනවා නම් මේක මුලාවක් කියලා මේක දැනගත්තා. මෙන්න මෙතෙන්දි කියන සෝතාපන්නව. 아무තු දෙයක් නෙවෙයි. සැක නැතුව මේ ටික වැටහිලා ආවා. කිසි ප්‍රශ්නයක් නැතුව සක්සුදක් මේ ටික තේරුණා. එදාට ඔහු සෝතාපන්න. එදාට ඔහුට එක දෙයක් සිද්ධ වෙනවා. මේ ලෝකයේ වටිනා දේවල් කියන මොනවා අල්ලන්නේ? අසාධාරණයක් කියලා මොනවා මගේ කරගන්න ළඟලා. කොහෙද මගේ කරගන්න දෙයක් තියෙන්නේ? ඉන්නකන් ජීවත් වෙන අවශ්‍යතාවයට පරිහරණය කරනවා මිසක්. මට වෙන කරන්න දෙයක් නෑ. මගේ කරගන්න දෙයක් නම් මට මේ ලෝකෙ කිසි දෙයක් නෑ. මතුත් නෑ, දැනුත් නෑ, පෙරති පිණිත් නෑ. මට ඒක වැටහිලා තියෙනවා. එහෙනම් ඔහුගේ බලාපොරොත්තු විශාල සංඛ්‍යාවක් පිටිලා ඉවරයි. ඔහුට කවදාවත් දැඩි හිතක් පහළ වෙන්නේ නෑ. කවදා හරි මට මේ ලෝකෙ හොඳ දෙයක් තියෙනවා. කනසුමේ ඉන්න දින කොහෙවත් මට හොයාගන්න බැරි වෙච්ච එකක් එහෙම තියෙනවා. එහෙම හිතක්වා පහළ වෙන්න හේතුව. එහෙනම් එයා සදහටම සතර පායේ නිදහස් වෙනා මොකද හිත දූෂෙන්නේ. දූෂේ වෙච්ච මූල හේතුව කැපිලා ගියා. මහා අවිද්‍යාව බිඳිලා ගියා. සතර පා ගත වීම නිසා හේතු වෙන ප්‍රබල අවිද්‍යාව ඔය අදහස පූර්ණ වෙනකොටම බිඳිලා යනවා. එහෙනම් මෙන්න මෙතෙන් ඇති වෙනා එක්තරා නිදුක් වීම. මෙන්න මේ නිදුක් වීම තමයි පරම නිදුක් වීම. සතර පායේ නිදහස් වෙච්ච නිදුක් වීම. මෙන්න මේ නිදුක් වීම යම් සත්‍යයකට පහළ වුණා. අනේ ඒ සත්‍යය සදහටම සතර පාදුකේ නිදහස් වෙනවා. මෙන්න මේක මට ලෝකයාට ආශිර්වාදයක් වශයෙන් පතන්න තියෙන වැදගත් දෙයක් ලැබුණා. ලෝකයේ කිරි බලාපොරොත්තුවක් තියෙනවා මීට අවශ්‍ය පරිසරයක් හැදෙන්න. මේ පරිසරයේ ලෝකයාට විශාල උපනිශ්‍රයක්. එබඳු පරිසරයක් තුළ මේ තන්ත්‍රපත් වුණා නම් යම් සත්‍යයක් මේ ධර්මය අවබෝධ කරගෙන. ඒ සත්‍යය සතහරව නිදුක් වුණා. මෙන්න මේ නිදුක් වීම පරමාර්ථය කරගෙන යම් කෙනෙක් නිදුක් වෙද්දී ආකිවනම් අන්න නියම ආර්ය නිදුක් වීම කියන ආර්ය මෛත්‍රිය ආවා. ඔතන විවේක නිසිරිතයි. ඔය අදහස ගත්ත ගමන්. විරාග නිසිරිතයි. රාගයට සම්බන්ධයක් නෙයි. නිරෝධ විවිධයි. ලෝක පැවැත්මට සංසාරයේ සම්බන්ධයක් නැහැ. සංසාරකේ එකතු වෙලා ඉන්න එකක් නැහැ උත්සාහ පරිණාම. මේක ඉදතර කරන පැත්තලයි නෙවිලා තියෙන්නේ. මෙන්න මෙතන යුත් වෙලා මේ කාරණේ හරියට තේරුම් කරගත්තා නම් සති සම්බෝධ්‍යය ලැබෙනවා. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කරන ආර්යෝ විසින් දැනගන්න. විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත උත්සාහ පරිණාම. මිත්‍යා සහගත සති සම්බෝධ්‍යංගේ වල. දැන් විචක්ෂණ බුද්ධියෙන් මේ ධර්මය ගැන තේරුම් අරගෙනයි මේ වලන්නේ. හිතට සිහි කරන්න. විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත ඔස්සාක පරිණාමී මිත්‍යා සහගත ධම්මවිචේ සම්බොජ්ජංගේ වල. අන්න ධම්මවිචේ සම්බොජ්ජංගේ ආරයන්ට ගැලපෙන. මේ බොජ්ජංගේ තරම වැඩි. විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත ඔස්සාක පරිණාමී මිත්‍යා සහගත විරිය සම්බොජ්ජංගේ වල. දැන් උසාහයේ විරිය මේක නම් අපි හිතවිලා හිතන මාත් අපහාස කරන්නේ. ඒතේ වැඩින්නේ වීර සම්බොජ්ජංගේ. විවේක නිසිරිත විරාග නිසිරිත නිරෝධ නිසිරිත වස්තක පරිණාම මෙත්තා භාගත ප්‍රීති සම්බොජ්ජංගේ වල දැන් අපිට හතුරු වෙන්න පුළුවන් මෙහෙම දුකෙන් නිදහස් වීමක් වල වෙනම කෙනෙක් හතුරු වෙන්නේ ඒ හතුරු නැති වෙන්න බෑ මොකද සදාහටම දුකෙන් නිදහස් හතර පායෙන් සදාහටම නිදහස් එහෙනම් හතුරු වෙන්න ඒකාන්තයෙන් හේතු සාධකද පුළුවන් මෙන්න ප්‍රීති සම්බොජ්ජංගේට සම්බන්ධ වෙන ධර්මය අවබෝධ නැහැ ඔය ආකාරයෙන් පස්සද්ධි සම්බොජ්ජංග වීර්ය සම්පොඥාංග, උපේක්ෂා සම්පොඥාංග, සමාධි සම්පොඥාංග, උපේක්ෂා සම්පොඥාංග කියන සත්‍ය බොජ්ජංග ධර්මයන්ට දාන. මේ ආකාරයෙන් දැකලා මෙන්න මේ විදිහට මෙත්තා සහගත හිතවන්න එකට කියනවා ආර්යයන්ගේ මෙත්තා සහගත භාවනාව. බුදුරන් වහන්සේ දේශනා කළා කිව්වා මේ මෙත්තා සහගත භාවනාව. මම මේ රෝගීට පෙන්වා දුන්නා. මගෙන් අහගත්ත ශ්‍රාවකෙක් හෝ එහෙම ශ්‍රාවකයෙක්ගෙන් අහගත්ත ශ්‍රාවකෙක් හෝ ඇරින්න. මෙහි අර්ථය දෙනවා නම් යම් කෙනෙක්. එහෙම කෙනෙක් මට දෙවියන් අතර, මරුන් අතර, බඹුන් අතර, ශ්‍රමණ බඹුණන් අතර මේ ප්‍රජාවේ කිසි දෙනෙක් මට දකින්න නෑ. කාටවත් කරන්න බෑ. මොකද මේක බුද්ධ ධර්මයේ බුදුරජාණන් වහන්සේලා ගෝචර. මේ අදහස. බුදු පියාණන් වහන්සේගේ අදහස ගෝචර වෙන මේ අදහස. අන්‍ය කිසිම ශාස්ත්‍රවරයෙකුට මේක ගෝචර වෙන්නේ නෑ. ඒක අන්‍ය ශාස්ත්‍රවරයෝ තේරුම් ගන්න බැරි ධර්මයේ විශේෂයට බහැලා. පද හතර පද ටිකක් කියේ. ඔන්න උත්තර අතර සිද්ධ වෙන්නේ කියලා බෙන්නේ. ඉතින් ආර්යයන්ට පෙන්වනවා මේ ආර්යයන්ගේ මෛත්‍රිය වෙනස මෙන්න මේකයි. ලෝකයාගේ මෛත්‍රිය වෙනස ඕන ඕක. ලෝකයා මේක දකි නැතුව ලෝකයේ සීමා සහිත දෙනකට වෙන් කරගත හිතකින් අප්‍රමාණ මෛත්‍රිය කියලා හිත වචනය පමණක් අරගෙන මේක වදන. නම ලෝකයාට මේ ආර්යයන්ගේ මෛත්‍රිය නෑ. මේ ආර්ය මෛත්‍රිය යම් කෙනෙක් වැඩුවා නම් යහත්මීම ඔහු විශාල සුඛ විහරණයකින් වාසය කරනවා. ඔහුට ලැබෙන්නා වූ චිත්ත සමතේ චිත්ත සාන්තිය අප්‍රමාණ. සීමා කරන්න බැරි චිත්ත සාන්තියක් ලැබෙන අකම්පයයි. ඔහු මෙලොවෙන් යම් විදියකින් අරිහත්ත්වයට පත්න වී චුත වුණොත් සුභ කියන බබලුවක් තියෙනවා. මෙන්න මේ බබලුව සුභ බ්‍රහ්මයේ කියලා උපදිනවා. සුභ කින්නක කියන බ්‍රහ්ම ලෝකයේ ඔය කියන්නේ සුද්ධාවාසයට අයිති බ්‍රහ්මතලය. මෙන්න මෙතෙන් යනකම් ওই භාවනාව ඔහොම අදු ආපහු ඉන්නේ. ඔහුගේ ගමන ඒ භවයේ භවතලින් කෙරවදී සතර ගමන කෙලවර කරලා පිරුණා පාරම මිස ඔහු නැවත වාරයක් සතර ගමන එකතු වෙන්නේ නැහැ. මෙන්න මේ කාර්ය මාර්ගය. සිද්ධ වෙන්නේ මෙහෙමයි කියලා දේශනා කරා. මම පළවෙනි එක වැළුවා ලැබෙනවා. මෙබඳු ආකාරම කරුණා මුදිතා උපේක්ෂා කියන මේ හතර වන්නකොට එකින් එකට පෙන්ලා තියෙනවා කරුණා භාවනාව වැඩුවොත් ਉਹ ආකාසානංචාතනෙ උපදින අරූපතලයේ ආපහු එන්නේ එයිම කෙලවර කරනවා මුදිතා භාවනාව වැඩුවොත් ਉਹ විඥානංචාතනෙ කියන බඹතලයේ උපදින ආපහු එන්නේ එයිම කෙලවර කරනවා උපේක්ෂාවට වැඩුවොත් අරියත්තරපත් උනේ නැත්නම් ਉਹ විදිහටම ආකින්චඤ්ඤ කියන බඹතලයේ උපදිනවා ඕක කවදාත් ආපහු එන්නේ මෙන්න මේ කියන ඒ භාවනාවෙන්ම ලැබෙන ප්‍රතිඵලයේ වශයෙන් මෙන්න මේ ටික තියෙනවා. මොකද ওই தත්ත්වෙ ඉක්මවලා ගිහිල්ලා උත්තරීතර ඵලය වෙන අරිහත්ත්වයටපත් වෙන පිරිනවම පාන. එතෙන් දැනගත් උපනිශ්‍රේ දිනවා ආදාරය තියෙනවා. මෙන්න මේ වටිනා භාවනාව පංචකාමයට යටපත් කරන්න බෑ කියලා පෙන්නනවා. ඉතින් ගිහිවතකින් ඉන්න කෙනෙක් පංචකාම සම්පත්තිය විඳගෙන හිටියා. මේ භාවනාව වඩන කෙනාගේ ලැබෙන චේතෝ විමුක්තිය. ඒ පංචකාමයට කවදාද යටපත් කරන්න බෑ. ඔහුට ඒකාන්තියම වර්ණාසන්න මොහොතේදී මේ චේතෝ විමුක්තිය පහළ වෙනවා. යම් කාම වින්දනයක් සිද්ධ කරනවා නම් ඒ මොහොතේ පමණයි කාම වින්දනේ සීමා වෙනවා. භාවනාවට පස්සේ කාම හිය පලාතකවත්. සම්පූර්ණ නිදහස් පරිසරය ඇවිල්ලා ඉන්නවා. චේතෝ විමුක්තිය නැගෙන්නේ. එයා ගිහි පරිසරයක ඉන්න කෙනෙකුට ඉතාම පහසුවෙන් ඒ සමාපත්තියෙන් ඉන්න පුළුවන්කම ලැබෙන වහා සමාපත්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ශක්තියක් ලැබෙන විශේෂත්වයක් මේ ආර්ය භාවනාවේ තියෙනවා කියලා මෛත්‍රී භාවනාවේ තියෙනවා කියලා ඔය විදිහට උනාත් දේශනා කරනවා. දැන් අපි දකින්න ඕනේ නිදුක් වේත්වා කියන වචනේ ගත්තාම අනු දුකෙන් නැතිවීමට අපි විස්තර කළ අර්ථය ගත්තා. නිරෝගී වෙත්වා කියන වචනේ අපි වලන. වටකොට කොත්තමල්ලි උගුරා බොන තරම් වල ලෙඩක් රෝගයක් නැතුව මේ සත්වෙන්න ජීවත් වෙන්න ලැබෙත්වා කියන එක අද අදහස් කරගන්න විතරයි. ඔයින් එහාට නිරෝගී වෙත්වා කියන එක අදහසක් බෞද්ධ කියන නමට අද භාවිතා කළා. අදහස විතරයි. ඕක ලෞකික අදහස. ඕක පින් වලට වැටෙනවා. නරක නෑ. හැබැයි අප්‍රමාණ මෛත්‍රිය නෙමෙයි ප්‍රමාණවත් මෛත්‍රිය. මොකද මේ ලෝකයේ කිසි දෙනෙක් උපදින කිසිම පුද්ගලයෙකුට රෝගයක් නැතුව ජීවත් වෙන්න කයක් ලැබෙන්නේ නැහැ. මොනතරම් නිරෝගී වුණත් ඊටාම తాවකාලිකයි රෝගයක් හැදුන ගමන්ම නිරෝගීත්වය වෙනවා. දැන් රෝගී වෙයි. එහෙනම් අපේ පැතුම තුලින් ඇති කරන ආශිර්වාදයෙන් නිරෝගී පැවැත්මක් හදන්න ලෝකේ බෑ. සිද්ධ වෙන දේ. නැපේ පැතුමක් තියෙනවා නම් එහෙම. ඒ පැතුම හරවත් පැතුමක් නෙමෙයි. අප්‍රමාණ වටිනාකමක් තියෙන පැතුමක් නෙමෙයි. එහෙනම් අපි දැනගන්න ඕනේ. ඒ වචනේ කියනකොට. ඒකෙන් වටිනාම නිරෝගීත්වය කොතනද හටගන්නේ කියලා. සතර එක්තරා රෝගයක් තියෙනවා. ඒ රෝගී තමයි කාම. මේ පංචකාමී මත්වෙච්ච පුද්ගලයාට ඇති වෙන කාම රෝගේ නිසා කාම දාහයෙන් දැවි දැවි දැවි දැවි ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මහා අසහනකාරීත්වකින් පිළිපිලි ජීවත් වෙන්නේ. මෙන්න මේක තමයි මේ භවයේ සැරිසරන කෙනාට තියෙන ලොකුම රෝගය. මෙන්න මේ කාමයේ රෝගයක් හැටියට දැනගෙන යම් කාමරාගයේ මින්ම ගැටීමත් රෝගයක්. ඇලීමයි ගැටීමයි. මේ දෙකම දැවෙනවා දැවෙනවා. ඇලීමයි ගැටීමයි යම් තැනක නැද්ද? යම් දවසක නැති වුණාද? අන්න එදාට කාම රෝගේ නිදහස. එහෙනම් ඇලීමයි ගැටීමයි දෙක ඉස්සෙල්ලාම සිද්ධ වෙන්නේ. රෝගේ නිදහස වීම ඉස්සෙල්ලා සිද්ධ වීම තව මෙහෙම තේරුම් ගන්න ඕනේ. යම් කෙනෙක් අසනීපයක් හැදිලා රෝහලකට ගිහිල්ලා බෙහෙත් අරගෙන රෝගේ සුව වෙලා එනවා. හැබැයි ආවට ඇඟපතේ තෙහෙට්ටුව ඇట్లా නෑ තාම. ඒක ඇරින් තව කාලයක් කාලා බිලා ඉඳවන නිරෝගී වෙලා කාලයක් ඉන්නකොටයි ආයි ප්‍රകൃතිම තත්ත්වෙට එන්නේ. මෙන්න මේ වගේ. මේ කාම රෝගයේ නිදහස් වීම හිතේ නම් සකෘදාගාමී ඵලයටපත් වෙනවා. කාම රාගයේ පටිගය තුනී වුණා. ඇලීමයි ගැටීමයි කියන මේ දෙක තුනී බවටපත් වුණාට පස්සේ අසහනකාරීත්වය නේ ඒකෙන් ඇතිවෙන දාහයක් දැවිල්ලක් ඇතුව ගියා. කාම දාහ කාම දැවිල් නැතිවීම රෝගයේ සුවවීමක් වාගේ. හැබැයි යම් කාසි කාම දාහයක් කාම දැවිල්ලක් සදාටම නැති වෙලා ගියානේ. මෙන්න මේ නැතිවීම ආයෙ මතුවෙන්නේ නැත්නම් අන්න නියම නිරෝගීත්වයටපත් වුණා කාම රෝගී සුවපත් වුණා කාම රෝගීන් රෝගී නැති නිරෝගී කෙනෙක්. නිරෝගී වෙත්වා කියන වචනේ කියනකොට සකු르දාගාමී ඵලයේ කෙලවර කරගෙන ඇති. කාමරාග වටේබි කියන රෝගයෙන් නිදහස් වීමෙන් ලබන නිරෝගීත්වයේ අග්‍රහයි. මෙන්න මේ කරා යන කෙලවර හිත තියලයි මම මේ නිරෝගී වෙත්වා කියන ලෝකයට පතන. හැබැයි උතන අනික් රෝග හැදෙන්නේ බා කියන එක නෙමෙයි කියන්නේ. ඒවත් එක්කලා ඒ සීමා කරන්නේ නැති. අප්‍රමාණ වාටපත් කරන වෛද්‍යයට යොමු කරන අරමුණු වෙන්නේ සකෘදාගාමී ඵලයට පත්වීමෙන් ලැබෙන කාමරාගයේ පිටිකේ සංසිද්ධියේ ලැබෙන නිරෝගීත්වය. මේ ලෝක සත්‍යයට ලැබිච්ච අප්‍රදාන කරගෙන. ඒ ඇතුළු කරේ නැති රෝගාදී දුරු වෙන්න, සියලු දේම දුරු වෙන්න යාපතක් වෙන්න ලැබෙත්වා. මෙන්න මේ අදහසට ගත්ත ගමන්ම අප්‍රමාණ මෛත්‍රී අදහස මතුවලා ඉවරයි. මෙන්න මේක තමයි අප්‍රමාණ මෛත්‍රියට හේතු වෙන අදහස. වචනේ අරකම. නිරෝගී වෙත්වාමයි වචන. දැන් මේ නිරෝගී වෙත්වා කියන වචනේ අර්ථය දැනගෙන ගලොත් මොකද වෙන්නේ? නිවන මුල් කරගෙන කාගක්ෂේර, දේශක්ෂේර, මෝහක්ෂේර හේතුකාරක වෙනවා. මෙයා මෙච්චර වයි. අර යාහය කියනවා. තරහක් කියනවා. අර ගහලක් කියනවා. අර විනාවක් යනවා අර බලා කියනවා. ඒ විදිහට වයි යටි කියනවා. පිට දෙවිනි. ඒක නෙවෙයි. මෙන්න මෙහෙම එකක් තමයි ඇදී අනාගාම කලයට විදිහට බලන්නේ. මෙන්න නියම සුවපත්. මෙන්න මේ සුවපත් වීම පරමාර්ථය කරේ. යම් තරමක් ලෝකයේ සුවය කියන සංකල්පය බලාපොරොත්තු වෙනවා. මුලාවටපත් වෙන කාම දාහ පිළිබඳව නම් හේතු වෙන්නේ මේ කියන්නේ. මේ විමුක්තිය මාර්ගයේ මඟ පැහැදිලි ලැබෙන ක්‍රියාකරන මෙන්න මේකයි සත්‍යය කියන්නේ. ලෝක සත්‍යයේ සුවයි සුවයි කියලා මහා විදින වලට. ඒ වගේ පැතුවත් එහෙම මොකද වෙන්නේ? අපි නාදී අපේන ලෝකයට දුරක් පැතුවා ඉඳන් තමයි කරන්නේ. සමුත් නොරැවටි අනුනුත් නොරවටි. සුඛයක් ඇත්නම් අත්තරීමේ විදීමේ නොයල්ම ලැබෙන ක්‍රියාකරන. ධර්ම අවබෝධය ලැබෙන කැපිලා සාන්තියක් ඇති මෙන්න මේකයි කියන්නේ. මෙන්න මේ සුවේදී ලෝකමත්යා පත්විලා නම් කවදාවත් ඒ සුවේදී නිවිලයි. ඒක බාහිර කවර දෙමින් අතරලා. මෙන්න මේ සුවේ ඇරෙන්න. තවත් මේ රෝගේ මුලාවටපත් වෙන සුව අනිත්. සමහර කෙනෙක් කාම නැති මුල් කරගෙන හරි සුවයක් අත්ලගෙන කියලා පුළුවන්. අනාකාරයෙන් හිතෙන ඉතියක්. නමුත් උදේ ඒ කටයුතු වල පටන් ගියා. ඒක තමයි කියන්නේ. ඒක ඉගෙන ගන්න, පැත්ත ගන්න, පස්සේ ඒක ඉගෙන ගන්න. දැන් ඒ උතුම් හොඳ හුලියක් ඉන්නවා. හුලියක් කියලා මහා උතුලට හුණා කියන තරම් ඉඩක් කියන්නේ. එහෙනම් සුවේ සුවේ කියන වචනේ කියන තේරුම් ගන්න ඕනේ. සුවේ කොතනද කුමකින්ද ලැබෙන්නේ? සුවේ හැටියට තියෙන මායාවල් තමයි. දැන් මායාව සුවයන් නේ කියන කට දැක ටිකක් ගන්න. ඒකත් ඒ වගේ අර ඉස්සේ දෙන්න යනකොට සන්තෝෂින් ඉස්සෙන්දර බින්දුවේදී කටකෙන් ඉන්නේ එක දෙල්ලමින් ඉන්නේ එක කතා. සුවේ ඔබ කියන්නේ සිරුර වෙලා උපදින, ඉරව වෙලා උපදින පාප සංකාර. ඔබ පැත්තේ අපෝකේ දුන ආපෝකේ බගන තිසා වෙලා උපදින බගන ඒක. ඔබ සියෝගේ මේ මායාව. උලා. අපරාධය. සංවේදී පදයන් කියන්නේ. ඕක නෙමෙයි අපි ගන්නෙ. දහම් විවේකයකට පත් වෙලා මේ ධර්ම මාත්‍රයක් අවබෝධයක් ලබා ගන්න කිසිලා දහම දී කරනවා නම් ඒ තුලින් ලැබෙන විරාමක සුවයක්. මේ සුවේ කවදාවත් අවැරදි දෙයක් නෙමෙයි. ගුණ ධර්ම සිහි කරනකොට බුදු ගුණ දහස් ගුණ අවබෝධ සිහි කරගන්නා එක්තරා සාහිත්‍යයක් කියලා. මේ දුර සාහිත්‍ය කිහිදාවකට අවැඩකට හිටියේ. යම් කිසි පිටකේ හොද වැඩ කළා හදිරක් වත්. යහපත් දේවල්. විගතිකරේ නෙවෙයි සුගතිගත දේවල්. ඒකවත් අවැඩක් වේ. කවදා හරි නිවන දෙකම ඉතිරෙක. ආර්ය මාර්ගයේ තේරුම් අරගෙන ඒක උන්ට මරණ සුවයක් වඩපත් වෙනවා. සුවාකර මරණ සුවයක්. මෙන්න මේ පරම සුවයයි සුවයයි දෙක තේරුම් අරගෙන සුවයන් අතීතේ පෙන්නා වූ මුලාව තේරුම් අරගෙන මුලාවටපත් වෙන අදහස අහලකටවත් ගන්න ඇති. සුවයයි පරම සුවයයි තේරුම් අරගෙන සුවපත් විශ්වාසයෙන් අනිත්‍යම අරගෙන පිළිගන්න පටන් ගත්තොත් මෙන්න ආරේ වල්දී වැඩේ. ඒක විවේක කිසිදායි විරාග කිසිදායි විරෝධ කිසිදායි රසක පරිණාමයි. මුදිතා ගහගත අපි සම්පෝඥාගේ ධම්ම විදේම පෝඥාගේ ආදී වශයෙන් සැකලේ ගන්නවා. මෙන්න මේ කාර්යයන්ගේ ලයිති මුදිතා භාවනාව ඉතින් මුදිතා භාවනාවේ වැඩෙනකොට මුදිතා හේතෝ මුදිතා හේතෝ විශ්ේ විත මුදලයා මෙලොව දෝෂී සංකිතී ජීවත් වෙනවා. අරිහත් ඵලයටපත් වෙනවා. එයා තමයි ඊළඟ දෙනා කියන්නේ අර විඥානඥායතන අරූප කමබලයේ උපදින නැවත අපව වෙන අරූප විඥාන පහන කියලා. ඊළඟ දින උපේක්ෂා. උපේක්ෂා කරගන්නකොට විදෙන් විදෙක්ෂා මොන විදෙක්ෂා. මේ ලෝකේ අත්තරම හොඳයි කියන ඒවායි නරකයි කියන ඒවායි කියන්නේ මේක දුරලා ගත්තාම උපේක්ෂාව ගත්තා තමයි ඒක. නිසා සප වේදනා දුක්ඛයි දකින්න දුක් වේදනා උපේක්ෂා දකින්න උපේක්ෂාව නැති හැටියට ලබනවා. සැපදුක් අනිත් කියන මේ දෙකේ සැප වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා තමයි ඕක තමයි විඳිනව කියලා. මේ විඳිනේ කරන්නේ යමක් ඇද්ද මේ සියල්ලම නිලා. මොනම විඳිනේ කරා විඳිනේ වස්නාකමක් නැහැ කියලා දැනගත්තාම සියලු වේදනා නිරෝධයන් සංඥා නිරෝධයි සංඥාන උපාදාන නිරෝධයි උපාදාන නිරෝධන භව නිරෝධයි භව නිරෝධන ජාති නිරෝධයි මේ ජලාමන කෝටකටේ කිච්චන විපාක සියල්ලම නිරෝධය අරියක් තමයි. මෙන්න මේ අරිමත් ඵලයේ කෙරවල වෙනත්තා වූ උපේක්ෂාවේ ස්වභාවය තමයි දෙන්නම පිටේ මිදෙත් ආදී පස්සක් ගන්නවා ගැටෙන්නේ. වෙන ඉලෙකම කිසිවක් නෑ විහාර සමාදන් ගියක් ඇති. ලබන ගියක් ඇති. නම් මලක් ලෝභ සත්‍යාවන් ලැබෙන්න ඇතිලක් වෙන අනුකූලව ලැබෙන මේක. කවදාවත් එකපාර දෙකපාරක් එන්නත් එකපාර දෙකෙන් දෙන්න. එහෙනම් ඉතින්ලා හතර පහ නිදහස් වෙන්න ඕනේ. ඊට පස්සේ ක්‍රමයෙන් කාමන සම්පූර්ණ යන්න ඕනේ. කාම දායෙන් පදහට නිදහස් වෙන්න ඕනේ. ඊට පස්සේ කාම රූපාදමකින් තුන්දාවේ නිදහස් වෙලා උපේක්ෂාවෙන් ඉතලා එදින් කෙලවර කරන අරියත් අලුත් පදින් පිළිවිදියට. අනුකූල ගමනකින් මේක දිනෙන් දින ඉඳන් පටන් ගත්තා අනිවිරින් දෙලේ තියෙනවා. ආර්ය මාර්ගය තුල ආර්ය ඵලයන්ගේ දෝකාපන ඵලයෙන් ඉඳලා අකුදාගාමී ඵලයට යනකම් දෙන්නා වූ හේතු පිට විමුක්ති ස්වභාවය. ඒ භාවනාවේ මෙත්තාපන්නා විචාරයෙන් කලින් හතර පහේ කියන වෙලද බේරට ගන්නවා. තමන්ට වේලෙට පටන් ගන්නවා එකින් එක සාන්තයි දෙකින් එක සාන්තයි. අනේ හේතු විදිය වැඩි වැඩි වේලෙට පටන් ගන්නවා. ධර්මයේ සාක්ෂිය ඵලයේ සාක්ෂිය. ඒ පුදුලකට කවදාවත් වැඩින්නේ නැහැ. විද්‍යාවට යන්නේ නැහැ. ඒ හේතු විදිය අත්‍යමානව බලපාන. අප්‍රමාණ වේසාකිත වේදතුන් හතරකේ සත්වයින්ට පුද්ගලයින්ට පතවලේ අවශ්‍ය කරන ආ පරිසරයේ එහෙම අපි වෙනවා පුද්ගලයාගේ චිත්ත ශාන්තියට උපරිස්ත්‍රි වෙන විහාර වශයෙන් ආත්ම වාස්තුන්ට එලා කියනවා අප්‍රමාණ සත්වයින්ට මෙච්චර පුද්ගලයාට ඉතිරි වෙන බාධා කරගන්න නැහැ අපි යම් තරමක් දසාපසල් කරලා තියෙනවා කවුරුහරි සත්වයකට කරපු අවලක්ෂමයි දසාවල කියලා කියලා තියෙනවා ඕකේ තමයි එහෙනම් අපි අද වෙච්ච පාපේ ප්‍රමාණය අපි අද වරණයේ චේතනාවේ සිට ආශිර්වාදී අප්‍රමාණ අප්‍රමාණ යහපතක් ලෝකයාට වටනකොට ඒ ලෝකයාට අපතින් කවදා කොයි කාලයක අසාරේ කවදා පලකට ගිල්ලා දින්න යම වෙලා තිබුණා. ඒකට පහවන්නේ ගිල්ලා ඉවරයි. මෙන්න මේවා උදාහරණ දෙන්න අරන් මේවා නිස්සන්න කෙනාට ඉතුරු වෙන පාප කර්මයක් කියන්නත් නෑ. ඔතන දෙන්නේ. මෙන්න පාප කර්ම ගෙවා ගන්න දීම කරන. මේකට කියන කරුණා සාසනය. කරුණා සාසනයයි ප්‍රඥා සාසනයයි දෙකයි බුද්ධ සාසනයයි. කරුණා සාසනයේ තියෙන හේතෝ විනිශ්චය. ප්‍රඥා සාසනය කියන්නේ උදාකරණ අවබෝධය. එතෙන්දි මාර්ගඵල අවබෝධය කරන අපේ වෙනකොට සුබතෝ ඉන්නවා හේතෝ විත පන්නාවෙන් දෙකෙන් දෙකම ඉතේන ඒ ධර්මතාවය වලින් ඒක මොකද කියන්නේ දහම් මාර්ගයක් ගැටෙලා තියෙනවා ලෝකයේ අරමුණ සාන්තියක් ගැටෙලා තියෙනවා ඕමෝට කියනවා ආර්ය මෛත්‍රී ආර්ය මෛත්‍රිය දේවි කරගන්න විද්‍යාත්මක දේශනාවෝ මෛත්‍රී භාවනාව ඕක දැන් මෙතන කලින් ඒ මෛත්‍රී භාවනාව දීලා තියෙනවා අපි නගින කරලා ඉන්න බුදුපියාණන් වහන්සේගේ දේශනාව වේද වැදිරිය දේශනාවක සූත්‍රය ඒ විතරේ මේ කටි කරලා කිව්වේ සූත්‍රාන්තයන් අනුව කාර්ය විද්‍යාඥ වහන්සේගේ දේශනාව මේ මෛත්‍රී භාවනාව මොකද? ඒ වෙලා තියෙන මෛත්‍රී භාවනාව ඒ භාවනාව අර්ථවත් දැනගෙන දැන් ධම්මෝ ධර්මයේ දැක්කා ධම්මෝද යථා ධම්ම යථා අර්ථෝදී සංදාව දැක්කී කතා පරිගල්ලක් පරිගල්ලී කද්දන් තිබේ පිළිගන්න. ඒ කියන්නේ ආයිත් බාර ගන්න කියන්නේ හරියට අහගත්තම ආයි බලහන් කියන කුරුලයා නෑ. ඒකේ තියෙන ජීවිත කාලේ කරලා ඉඳලා ඒක ගන්න ඉඳලා ලැබුව අත්‍යවශ්‍ය කෙනෙක් අත්දැකීම් ඉඳලා අන්තිම කෙලවරකට බලන්න ලබන. ඉරක් අහන දේවල් නේ. කියන්නේ ඔය කොට. හරියට දෙයක් ගත්තා නම් අර ආව බාහිර ඒක තේරුම් ගන්න